සතියෝ පත්තයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියා සුපන්දිතා අප්පමත්තෝ බෝ අත්තේ අධිගන්නාති පණ්ඩිතෝ දිත්තේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභි සමයා ධීරෝ පණ්ඩිතෝති පෞච්චති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ සිටින කාලෙකදී පසේ නදී කොසල් රජතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ අප්‍රමාද සූත්‍රයේ ගාථා තුනයි මේ ප්‍රකාශ වුනේ. පසේ නන්දියේ කොසල් රජතුමා රාජවල් පහකට අධිරාජ කෙනෙක්. මෙතුමා බෞද්ධ ආගම වැළඳගත්යන් සිට දවස් දෙවාරයක් ජේතවනාරාමයට යනවා වගින්ට බණ අහන්න. එසේ බණ ඇහිම නිසා මෙතුමාට භාවනා ක්‍රම ගැන පළපුරුද්දක් ඇති වුණා. තමන්ගේ රජමාලිගාවේ මතුමාන්තලාවට ගින් දවසේ සුළු වෙලාවක් හරි භාවනා කරන්න මෙතුමා අත්පෙළ ගැහුණා. එසේ භාවනා කරන සමහර අවස්ථාවල හිතට නැගෙනවා ගැටලු තැන්. මෙයා බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගන්නවා. එක දවසක් එහෙම ගිහින් තමන්ගේ හිතට නැගුණු ගැටලුවක් අසා සිටියා. ස්වාමීනි මං හිත විවේකීව භාවනා කරද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට නැගුණා. මනෝලෝ ජීවත් වෙන මිනිසයන්ට මෙලව සැප සම්පත්තියක් පරලොව සැප සම්පත්තිය දෙකමත් කර ගැනීමට ඒකායන මාර්ගයක් තියෙන්න ඕන. ස්වාමීනි මේකායන මාර්ගයක් තියෙනවද? බුදුරජාන් වහන්සේ ආදාලා තියෙනවා. මෙලව සැප විහරණ සංඛ්‍යාත මෙලව අභිවෘද්ධිය පිණිසත් පරලොව සුගති සැපත් නිවන් සැපත් කියන පරලොව සැපේ පිණිසත් හේතු වෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය හඳුනුන මෙන්න මෙහෙම. අප්පමාදෝ කෝ මහරජේ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගය තිත්තේ දිත්ත ධම්මිකංචේ වත්තං සම්පරායකං චත්තං. මහරජේ අප්‍රමාදයේ කිය එක ධර්මයක් තියෙනවා. මේ එකම ධර්මයේ මෙලව අභිමතාර්ථයයි පරලව සුගතිය නිවනයි කියන සාම්ප්‍රායික අර්ථය දෙකම සාක්ෂාත් කර ගැනීමට ඒකයන මාර්ගයක් වෙනවා. මහරජ මේ මනුලොව පාගමනින් ඇවිදින අපමණ සතුන් ඉන්නවා. ඒ සතුන් අතර ඇතාගේ පාසටහන විශාලයි. අනි සෑම සතයෝගේ පාසටහන ඇතාගේ පාසටහන ඇතුලේ කියන්න පුළුවන්. ඇතාගේ පාසටහන දිගින් පළලින් වටින් විශාලයි. ඒ වගේ මහරජේ මෙලව ජීවුණුවට පරලව සුගතියේ නිවනට හේතු වෙන්නේ යන්තා කුසල ධර්ම යහපත් ගුණ ධර්ම ඇතොත් ඒ සියල්ල අප්‍රමාදෝ කියන එක දහම් ප්‍රදී ඇතුළට අන්තර්ගත වෙනවා. අප්‍රමාදෝ කියන මේ දහම් ප්‍රදී සීලම කුසල ධර්ම සම්පින්දනය කරගෙන තියෙනවා කියලා පහදා දී මේ ගාථා තුන දේශනා කළා. ආයුම් ආරෝග්‍යං වන්නං සග්ගං උච්චාකුලිය නැතං රතිවෝපත්‍යන්තේ නූලාරේ අපරාපරේ යම් කෙනෙක් හිතනවා පතනවා මේම මට මේ ජීවිතයේ උපනුපම් භවයක් පාසාමත් දීර්ඝවස ලැබේවා කියලා හිතෙනවා මට මේ ජීවිතයේ නිවන් දකින්නතු නිරෝගී ජීවිත ලැබේවා කියලා හිතෙනවා ආයුන් ආරෝග්‍යය මට මේ ජීවිතයේ මතු නිවන දක්වාම උපනුපම් භවයක් පාසා බොහොම ලස්සන වර්ණවන්ත රූප සම්ප්‍රත්‍යක් සහ ගුණ වර්ණාව ලැබේවා කියලා හිතෙනවා. මට මින් ඉදිරියට නිවන දක්වා සුගතියක්ම ලැබේවා කියලාත් පතනවා. මට මේ ජීවිතයේ මතු භවයන් හේදීද උසස් වංශවත් ජීවිත ලැබේවා කියලා හිතෙනවා. මට මේ ජීවිතයේ නිවන් දකින අතුරුත් ගෙවල් දරවල්, ඉඩ කඩම්, යාන වාහන, රන් රිදී මුතු මැණික්, මිල මුදල්, හොඳ අමුදරුවන්, හොඳ සේවක සේවිකාවන්, හොඳ කලන මිතුරන්, හොඳ නාමයක්, හොඳ කීර්තියක්, හොඳ යසසක්, හොඳ ඓශ්වර්යයක් ලැබේවා කියලා හිතෙනවා. මේ වාගේ මිනිස්යන් විසින් හිතන දේවල් ලපමණ තියෙනවා. ඒ හිතන පතන යහපත් දේවල් සඵල කර ගැනීම පිණිස අප්‍රමාදම් පස්සං සම්පේ පුඤ්ඤ කිරියා සුපණ්ඩිතා බුද්ධ ආදී පඬිතුෝත්තමයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදව කුසල දස් කර ගැනීමෙනුයි මේ අර්ථය සිද්ධ වෙන්නේ. අප්‍රමත්තෝ උභවති අධිගන්නාති පඬිතු. අප්‍රමාදව කුසල කරගත් ඥානවන්තයා මෙලව අධිමතාර්ථ සැපයයි පරිලව සුගති සැප ආනිවන් සැපය සියල්ල සාක්ෂාත් කරගන්නවා. දික්ඛේ ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ මේ මනෝලවදී යම් බඳු ප්‍රාර්ථනාවක් සම්පත්තියක් ඇතොත් ඒවත් මින් ඉදිරියට නිවන දක්වා සුගති ලෝකවල සැපතත් නිවන් සැපතත් අත්තාදි සමය මේවා අත්තර ගන්න තැනැත්තා පඬිතෝති පෞච්‍යති සැබෑම ඥානවන්තයෙක්යි කියන්නේ මේකයි ගාථා තුනේ කෙටි තේරුම ඒ කියන්නේ සෑම දිනකට අවශ්‍ය වෙනවා නිරෝගී සුවයෙන් දීර්ඝාසු විඳින්න කිසි කෙනෙක් අපාට යන්න කැමති වෙන්නේ කිසි කෙනෙක් නීච කුලයක උපදින්න කැමති වෙන්නේ නැහැ එවාගෙම කෙනෙක් දුප්පත් වෙලා උපදින්න කැමති නැහැ ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්න නම් අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් යෙදීමම එකම මාර්ගය වෙනවා ඒ සියල්ලම එක්කාසු කරන එක වචනින් තමයි අප්‍රමාදෝ කියා දේශනා කෙලේ දානය කියන්නේ අප්‍රමාදයක්, සීලය කියන්නේ අප්‍රමාදයක්, භාවනා කියන්නේ අප්‍රමාදයක්, දැඩිය කියන්නේ ගෞරව කිරීම අප්‍රමාදයක්, එවාගේම යක් පිළිවෙල කිරීම අප්‍රමාදයක්, බණ ඇසීම අප්‍රමාදයක්, බණ දෙසීම අප්‍රමාදයක්, හිඳීම අප්‍රමාදයක්, පින් අනුමෝදන් වීම අප්‍රමාදයක්, හැම කුසලයක්ම අප්‍රමාද කියන මේ පදයට ඇතුළත් වෙනවා. මේක බොහොම වැදගත් නිදසුන් වලින් අපට හොයාගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍යක වැඩ ඉන්න දිනක සිද්ධියක්. මිත්‍රිවෝ දෙන්නේ බුද්ධ ශාසනය ගැන හැඳින්වීමක් නැති කාලේ තවුස්සවෙද්දෙන් පැවිදි වුණා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ටික කලක් ඉඳලා ආපහු ගෙදරට ආවා. තවුස්සන් පුරන්න බැරි වුණා. අනිත් එක්කෙනා රැඳී භාවනා වඩා දියස් නෝන ලැබුවා. ගෙදර ආපහු තවුසා ජීවිතයක් ගත කරමින් කුඩා දරුවෙක් ඇති වුණාට පස්සේ මේ අත දරුවක් වඩාගෙන දරුවගේ මවත් එක්ක ගියා තමන්ගේ මිතුරු තාපසයන් වහන්සේ දැකලා එන්න. මව්පියන් දෙන්න වඳිනකොට සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා තාපසතුමා ආශිර්වාද කළා. දරුවා ලවා වන්දනවට නිශ්ශබ්ද වුණා. කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාසපතනු මැනව. මේ දිවස් ඇති තවසානන් කිව්වා මේ දරුවාට ආයුෂ නැහැ. දවස් 7යි තියෙන්නේ. ඒ නිසා මේ දිගාව දීර්ඝාව පැතේම නිෂ්ඵලයි කියන්නේ. අනල කියව අනේ ස්වාමීන් අපට මිත්‍යා ඉන්නේ මේ දරුවා රැකගන්න අපට උපදේශයක් දෙන්න. ඇත්ත වශයෙන්ම මට කියන්න උපදේශයක් නෑ. ඔය ඇත්ත සතුරු නම් අන්නහවල් ආරන්නේ. ලැබේ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් උපදේශයක් දෙකින් හම්බෙන්න කිව්වා. මේ දින ගෙදර යන්නේ නැතුව කෙලින්ම බුදුරජාණන් වහන්සේ සමුඛ වෙන්න ගියා. ගන්නකොට දෙමව්පියෝ දෙන්න වන්දිනකොට බුදුරජාණන් වහන්සේ සුඛී හෝතු දීගායකෝ හෝති කිව්වා මිසක් දරුවා වන්දනකොට මොකොත් කිව්වේ නැහැ. දරුවාට ආශිර්වාද කරන්න කිව්වම අර වගේම උත්තරයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දරුවාට දවස් 7යි වාසය තියෙන්නේ. ඉතින් අනුලක්ෂ්ම අනේ ස්වාමීන් අපි ආයෙන මේ ගැන උපදේශයක් ලබා ගන්නටයි. එනිසා මේ දරුවාගේ ජීවිතේ රැකෙන්න අපට උපදේශයක් දෙන්න මැනවේ. බුදුරජාන් වහන්සේ මේ දෙන්නට උපදෙස් දුන්නා. ඒගොල්ලෝ බෞද්ධෝ නෙමෙයි කලින්. ඒවා තමන්ගේ නිවසේ ඉදිරිපිට මණ්ඩපයක් ගහන්න. ස්වාමීන් වහන්සේ අට නමක්, දොළොස් නමක්, 16 නමක් වාඩි වෙන හැටියට ආසන පනවන්න රටේට. මේ ගරුවාටත් මන්ද ආසනයක් පනවන ඉදි කරවන්න. ස්වාමීන් වහන්සේලා වදාහින් දුවන ස්වාමීන් වහන්සේලාට කලත වේලාවට සිව්පස්සේ පිළිගන්වමින් කිරිත් දේශනාවක් පවත්වන්නේ. මේ දෙන්නා කිව්වා ස්වාමීන් අපට මං මංග මේ <clears throat> මණ්ඩුවක් ගන්න පුළුවන් මණ්ඩපයක් ඉදි කරන්න පුළුවන්. අපේ සංඝ රත්නයේට කැමැති තාක් උපස්ථාන කරන්න අපට පුළුවන් සිව්පස්යෙන් සංග්‍රහ කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලා කොහොමද ලැබෙන්නේ? බුදුරජාන් වහන්සේ අදාළ හොඳයි. මම ඒක ඉෂ්ට කර දෙන්නම්. ඉතින් මේ දෙන පුදුම සන්තෝෂයෙන් ආපසු ගියේ. ගියලා කතාවදියක් ගවල් ගෙවල් වාසී අයත් කැඳවලා කියන අනේ අපට උදව් වෙන්න මේ මණ්ඩපයක් වහාම ගහ ගන්න ඕනේ කියලා වහයිලා නියේ පිරිත් මණ්ඩපයක් ඉදි කළා. ඒ සියල්ල කළා ඉදාම ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්නේ. ඊයින් කිව්වා දැන් පිරිත් මණ්ඩපේ සම්පූර්ණයි අපේ ස්වාමීන් වහන්සේලා ලැබේවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ උපදේශයෙන් අට නමක් ලැබුණා. මේ අත්නම් වැඩම කරවාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට පහසු වෙන සලසන පිරිත් දේශනේ පටන් ගත්තා. මේ දරුවා මැද්දේ සතප්පගෙන ඉන්නවා. ඉරිත් දේශනාව වශයෙන් පැවැත්වෙන රතන සූත්‍රාන්ත දේශනාවක්. ඉතින් දැන් දවසක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් ඉරෙනකම් කේලියට තිරත දේශනා කළා. අත්මි දවසේ හැන්දෑවේ බුදුරජාන් වහන්සේ දෙන්න වැඩි ආමුද්ධ ආසනයක් පනලා තිබුණ එක වාඩි වුණා. බුදුරජාන් වහන්සේ පිට්මණ්ඩපේ වාඩිලා ඉන්න ගොතේ මහේසාකේ දෙවියෝ එනවා. සඳින්න එනවා. ඒ ශාක්‍ය දෙවියෝ බ්‍රහ්මෝ පැමිණීම නිසා අර මේ දරුවාට වෙන්න තිබෙච්ච විපත්තිය මග ඇරුණා. මේ දරුවාට වෛර යක්ෂෝගේ විපත්තියක් වෙන්න තිබුණේ. ඒ යක්ෂයාට ලං වෙන්න දරුවෝ ගියා බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා සින් සීලවන්ත සංඝ රත්නයේ වැඩ ඉන්නවා දෙවි දේවතාවෝ තහස ඉන්නවා. එයා මොනෝසේ යන්නම ගියා එන්න බෑ. ඒ උදේ පාන්දර දෙමව්පියෝ මේ දරුවයි වන්දනා කළා බුදු පාමුලේ. එදා දරුවා වඳිනකොට සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සරුවඥන් වහන්සේ ආශිර්වාද කළා. දෙමෝපදීනන්ට පුදුම සන්තෝෂයක්. දගයාපත් වෙලා ඒ කියන්නේ ස්වාමී කොච්චර කලක් මේ දරුවාට දීර්ඝායුෂ ලැබෙයිද? අවශ්‍ය ලැබුණා දරුවාට අවුරුදු 120ක් දීර්ඝායුෂ ලැබුණා. සාදු සාදු ස්වාමීන් අදපටන් අපි සැබෑ බෞද්ධයෝ තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. දැන් මේ දරුවා කතා කරන දැන තේන වයසෙන කොට දෙමව්පියෝ දෙන්න හොඳට ආගම ධර්මයේ මේ දරුවාට හුරු කෙරුවා. පංචශීලයේ හොඳින් හුරු කෙරුවා, පොයට අටසිල් ගන්නත් හුරු කෙරුවා. දැස හත පිළිලා. අටසිල් අරගෙන විහාරයේ බණ අමින් ඉන්නකොට ස්වාමින් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මෙන්න මේ දරුවාට තමයි මාර්ගයක් තිබිලා අර අද්දාසයේ පිරිතින් සෝය ලැබුණේ. මේ දරුවාට නිසා නමක් ලැබුණේ ආයු වර්ධන කුමාරයා. ඉතින් මේ ප්‍රවෘතිය ධම්සභා මණ්ඩපයේ සාකච්ඡා වෙද්දී සරුවාක්‍යන් වාසෝ කියන්නේ වැඩි. කතා කරමින් හිතේදී මාතෘකා කරන වන්දනා කිරීමේ අනුසස් පාදා දෙමින් අභිවාදන සීලෙස ගාථාව දේශනා කළා. ඒ දේශනේ විස්තර වෙනකොට මේ දරුවා සෝවාන් ඵලයටපත් වුණා තවත් අය මගඵල නිවන් සුව ලැබුවා. මේන් පැහැදිලි වෙනවා අර තමන්ගේ సంతානී අප්‍රමාදව කරගත් කුසල බලයෙන් තිබිච්ච විපාක වාරය මගහැරුණේ ඇති. ඒ කියන්නේ දිවස් ඇති තාපස කෙනෙකුන් විසිනුත් චරවඥන් වහන්සේ විසිනුත් ප්‍රකාශ කළ වචන එක හා සමාන සත්‍ය වචනයක්. 17 මේ දරුවා ජීවත් වෙන්නේ තිබුණේ. නමුත් ඒ 17 කළ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව නැමැති අප්‍රමාද ප්‍රතිපදාව නිසා දරුවාගේ මාරක බාධක සියල්ල ඉවත් වෙලා අවුරුදු 120කට ජීවත් වෙන්න ආයු වැඩිනවා. අන්න ආය සම්ප්‍රත්‍ය ලැබෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ සුළුපියා කෙනෙකුගේ දරුව තමයි මහා නාම ශාක්‍ය රජුගේ අනුරුද්ධ රහතන් වහන්සේ රෝහිණිය කියලා නැගිටියයි. ශාක්‍ය වංශිකයෝ මේ රෝහිණී නැගණිය බොහෝම ලස්සන ශරීරයක් ඇද්ද දරුවේ. ඒ කියන්නේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ පැවිදිව රහත් වුණා. මහා නාම වැඩිම සහෝදරයා රාජ්‍යයටපත් වුණා. ගෙදර හිටියේ මේ රෝහිණී. මේ රෝහිණීට ඇති වුණ නපුරු කුෂ්ඨ රෝගයක් තරුණ වයසේදී. කලින් බොහෝම ලස්සන රත්තරන් පාටි සිරුරක් ඇති මේ රාජ කුමාරිකාව කාටවත් මුණ දෙන්න බැරි විදිහේ කුෂ්ඨ රෝගයකින් යටපත් වෙලා ගෙදර මුල්ලට එන අඳාලා තමයි ඉන්නේ. ඕක දිවසෙන් දැක්ක සරුවත් මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. දෙදර වැඩලා අනිත් පැත්ත වැඳ වෙලා කෝ නැගිනි කිලේව. නැගිනි එළියට එන්නේ අඬ අඬ අදරු මුල්ලේ ඉන්නවා. එන්නේ කියන්නේ. ආවා. අඬාගෙන වැඳ වැටුණා. "වන්නම් නී මම ආවේ ළඟට බෙහෙතක් කියලා දෙන්න." අනේ ස්වාමී බෙහෙත් වලින් නම් දැන් වැඩන්නේ කරන දෙන බෙහෙත් ඔක්කොම කළ ඉවරයි මට ඉක්මනින් මේ පරිලෝ යන්නයි දැන් ඕන. මේ පරිලෝකයේ අද කර්මය හොස් වෙන්නේ නෑනේ. කර්මය අවශ්‍ය වෙන දෙයක්කුයි මම කියන්නේ. හොඳයි ස්වාමීනි කියන්නේ. ඥාංගකේ කියනවානේ රත්තරන් ආභරණ මෙයා මිල කරලා ලැබෙන මුදලින් මේ ඉඩනේ මේ මාලිගා තියෙන ඉඩනේ හදන්න සංඝයාට ආසන ශාලාවක්. ඒ ආසන ශාලාව වත් පිළිවෙත් කරන්න. මෙන්න මේකයි දෙහෙත. සාදු සාදු ස්වාමීන් මේක නම් කරන්න පුළුවන් කියලා ලංකාව ඔක්කොම මිල කරාම නිකන් ආභරණ මිල කරාම ලංකාව දසදහක් ලැබුණා. තමන්ගේ වැඩිහිටියන්ගේ සහායෙන් යකලාදලා ආසන ශාලාවක් මුල්දා තියුවා. මුල්දා සබාපු දා ඉඳලා මෙතුමියගේ කුෂ්ඨ රෝගේ ටිකින් ටික අඩු වෙන්න ගත්තා. දැන් මෙතුමිය දිනපතා මේක වැඩට ගිහින් උදව් වෙනවා. මිඳුලාම දෙනවා, යල් ගඩොල් ආදී ලං කර දෙනවා, වතුර ඇදලා දෙනවා, බදාමල්ලා දෙනවා, ඒවා ලං කර දෙනවා, ඒ වගේ දේවල් කරනවා. දැන් ගින් ඔන්න මේ ශාලා වැඩිවරු උනා. අනුරුද්ධ මහ රහතන් වහන්සේටම දැනුම් දුන්න ස්වාමීන් ශාලා වැඩ ඉවරයි මට මේක පූජා කරගන්න අවකාශ ලබා දෙන්න. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙලා බුදුපාම 500ක් සංගණයට වැඩම කරවගත්ත දානෙට. එදා මේ රෝහිණී කුමාරිකාව තමන්ගේ මිතුරියන් හා වැඩිහිටියන් එකතු වෙලා ඉතා ප්‍රණීතව උදේ දානේ දවල් දානේ සම්පාදනය කළා. උදේට කඳ අවුල් වැනි දේවල් පිළිගන්නවා දවල්ට පින්න පාත් දානේ බොහොම රාජකීය භෝජනයට සම්පාදනය කළා. එදා මෙතුමියට අසනීපය අමතක වුණා. තමන් අනිත්‍යයට වඩා මහසල උඩු වියම් දැන්න වටපිරයට පීවෙලියලු අසුන් පැනෙවා පාදෝනා පැන්නෙලවා ලැබුවන් හැම උපස්ථානියම සියාටින් කළා. පුදුමී කියන්නේ දාන දීල අවසානයේ බණවට මුළු සරුවාංගයේම තිබෙච්ච කුෂ්ඨ රෝග ලකුණක්වත් නැතුව සංසිඳිලා. එදා බණ ආගනාගණයට ඇතිවෙච්ච ප්‍රීතිය නිසා ඇතිමේ සෝවාන් ඵලයටදපත් වුණා. අන්තිමේ දැනට සක්‍ර භවනේ සද්දේව රජුගේ අගමනයේ වෙලා ඉන්නවා. ඉතින් මෙතන සඳහන් වෙනවානේ ආරෝග්‍ය සම්ප්‍රත්‍ය වර්ණ සම්ප්‍රත්‍ය දෙකම ලැබුණේ ඇති. ඉතින් මේ කරගත්ත පින්කම අප්‍රමාද පින්කමක්. ඒක නිසා එතුමියගේ ඒ ජීවිතේම ආනිසංස වින්දනය කළා. ඔය සිද්ධිය ඈත අපිට සිද්ධියක් නේ. නැත භාගයේ කීපයක් අපි දැකලා තියෙනවා. නා උයන ආරණ්‍ය සේනාසනේ පටන් ගත්තේ 957 අවුරුද්දේ ජූලයි මාසයේ 23 ඒ ප්‍රධාන දායකයෙක් කිය අමරසිංහ මහත්මයා කියන එම්පී අමරසිංහ මහත්මයා ඉස්සර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉහළ පන්තියේ නිලධාරියෙක්. එතුමා එතකොට බොහොම නිරෝගී හැබැයි වයස්ගත අය. එතුමාට අවුරුදු 60 පරිදි ජීවිත හානිකර මාරකයක් එදී තිබුණා. ඒකේ පෙර නිමිති සියල්ල ඇති වුණා. විශාල ඉඩකඩම් කුඹුරු වතු පිටි මේවා තිබුණ ඔක්කොම යාට අහිමි වෙන්න ගියා. දරුවෝ මෙයාට විරුද්ධකම් කළා. සේවක සේවිකාව විරුද්ධකම් කළා. මෙතුමාගේ තිබිච්ච වත්කම් සියල්ලම ඒ අය පැහැරගත්තා. අන්තිමේදී ගමේ පන්සලේ ආමුදුරොත් මෙතුමා එකම නාපත් වුණා. ඒ මුළු ගමේම ප්‍රභූවරයෙක් හැටියට හිටියේ. අන්තිමේ මෙතුමා කල්පනා කළා මට මේ ඔක්කොම එපා. මම යනවා ආරණ්‍යයට කියලා ආරණ්‍යයට ගිහිල්ලා මහා උපාසකතුමා වුණා. මහා කපකරු මහත්මයා වුණා. හතර පොවටම සිල් ගන්නවා. දාස තුන් වේලේ බුදුන් වඳිනවා, පිරික් කියනවා, භාවනා කරනවා. සංඝයාට සමාජ දාන වියන්නක් වෙනවා, ඡන්ද වියන්නක් වෙනවා, කුණු අතුරාදලා දෙනවා, පඬු වෙනු කරලා දෙනවා, බොඹ කොළවණු කරලා දෙනවා. සිවුරු හොදනවා, සිවුරු පඬුව පොවනවා, සංඝයාගේ කුදුමා උපස්ථානයන් කරමින් බොහෝ කුසල් කරගත්තා. මනත් ඉගෙන ගත්තා. කොහොම දැන් එතුමාගේ වයස අවුරුදු 65 දී තිබුණු මාරකේ මගේ ඇරුණා. මගේ අයලා කොච්චර ජීවත් වුණාද? අවුරුදු 87ක් ජීවත් වුණා. ඒ අවුරුදු ඒ 22 මහතුමා පින්කම් වලින් ජීවත් වුණේ. අන්තිමේදී ගරු කාටියුදු ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ මෙතුමාට 10ක්යන්ගෙන් උපස්ථාන ලැබීගෙන තමයි අවසාන කටයුතු සිද්ධ වුණේ. එතකොට මේන් පැහැදිලි වෙනවා ආරෝග්‍ය සම්පත්තිය වගේම දීර්ඝාස ලබන්නට අප්‍රමාදව කරන කුසලයේ උපනිශ්‍රේ වෙන්නේ ඇති මේක ප්‍රසිද්ධියක්. අනිත් කාණියේ තමයි ගල්දුව ආරණ්‍යයේ ප්‍රධානත්වය දනාසිටි සුමන කරුණාරත්න මහත්මයා. අපරිතින් පිය කෙනෙක් වගේ බොහෝ මිහිතයිසි. එතුමාට වයස 69 දී මාරකයක් තිබුණා. එතුමාගේ ජන්ම පත්‍රයේත් මේක සඳහන් වෙලා තිබුණා. එතුමා බාන නාඩි වාක්‍යයේත් මේක සඳහන් වෙලා තිබුණා දිනේ වෙලාව හිටන්. වයස 69 පිරීලා එක්තරා පොයක් දාසක ආවල් වෙලාවට මිය පරලෝ යනවා කියලා ඔක්කොම සපහන් වෙලා තිබුණා. එතුමා උපන්න නැකතට උපන් දිනෙම උපන්න තාත් හිටි ලංකාවේ තියා මහා භාරකාරතුමි. එතුමා බොහෝම ප්‍රසිද්ධ වූ මුගක් කෙනෙක්. නමුත් එතුමාට මේ පින්දාම් කරගන්න අවකාශ ලැබිලා තියෙනවා අඩුයි. එතුමාගේ මරණයත් හරියට ඒ දිනේට නියමිතයි. ඒ දිනේ එතුමාගේ ජීවිතක්ෂය සිද්ධ වුණා. නමුත් සුමන කරුණාරත්න මහත්මයා බොහෝම කුසල් කළා. තමන් වැඩ කරපු කොම්පැනි දෙකකින් විශ්‍රාම අරගෙන උදේ ආසෝගෙන් භාවනා කරනවා බුදුන් වහන්සේලා පිරික්සා ගන්නවා බණ පොත් කියවනවා ආරණ්‍ය සේනාසනයේ සතිපතාම දීන් ධර්ම සාකච්ඡා කරනවා කෝටි ගණන් ධනෙ වැය කරලා ආරණ්‍ය සේනාසනයේ වැඩ කෙරෙව්වා ඔයදී ආගමික වත් පිළිවෙත් වලින්ම දාස ගෙවාගෙන ගෙවාගෙන ගියා මාර්ගයේ මඟ ඇරුණා අවුරුදු 86ක් එතුමා ජීවත් වුණා එතන මේ ආදී හේතු තව කොච්චර තියෙනවද ඒවෙන් අපිට පැහැදිලි වෙනවා ආයුෂ ලබන්නේ ආරෝග්‍ය සම්පත් ලබනද වර්ණ සම්පත් ලබනද සුගති සම්පත් ලබනද උසස් වංශ වජ්ජීති ලබනද හොඳ මාළගාසයට ගෙවල් දරවල් ලබනද හොඳ ශාස්ත්‍රීය කෙඩකඩම් ලබනද හොඳ පින් ඇති දූ දරුවන් ලබනද හොඳ සේවක සේවිකාවන් ලබනද හොඳ කීර්තියක් ලබනද සතෙන් ජීවත් වෙන්න නිරෝගී වෙන්න මොනම බයක්වත් නැමේ උපකාර වෙන්නේ මේකෙන් අප්‍රමාදව රැස් කරගන්නේ කුසල ධර්මයන්ගේ ශක්තියයි. ඒක තමයි අර මහා ධම්මඵල ජාතක දේශනේ සඳහන් වෙන්නේ. ධම්මෝහමේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමවහාති. ඒ සානිසංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. කුසල ධර්මයේ හැසිරෙන තැනැත්තා මනමින් රැස් ගන්නවා. මනාව රැස් කර ගන්නාද කුසල සම්භාර ධර්මයේ මෙලව පරලොව නිවන කියන ත්‍රිවර්ග සම්ප්‍රාප්තම ගෙන දෙනවා. ධර්මචාරියා කිසි කලක දුගතියකට දුකට වැටෙන්නේ මේක ධර්මයේ ආනිසංශයයි කියන එක ගාථාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී බෝධිසත්ව චරිත රාශියකින් අපිට තව දේවල් ගෙන ගන්න තියෙනවා. මේ කුඩා දරු දෙපළටත් එක බොහොම කෙටි බෝධිසත්ව චරිතයක් මම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අප්‍රමාද වීමේ ආනිසංශ මොනතරම් ප්‍රයෝජනදි කෙනෙක්. අපේ බෝධිසත්වයන් වහන්සේ රටක රජ කෙනෙක්. බොහොම ධර්මිෂ්ඨයි. ඒ ළඟම රටේ රජතුමා මේ බෝධිසත්ව රජුවන් එක්ක ඊර්ෂ්‍යයි. මොකද තමන්ගේ රට දියුණු නැහැ. මිනිස්සු සමගිය නැහැ. කලතරයි නැහැ. දෙවියන් සාත්‍රීයක නැහැ. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ රාජ්‍ය බොහොම සාත්‍රීයකයි. යන්නේ බොහොම සමගියයි. බොහොම සොයන්ස සම්පත් ඇතුව ඒ මිනිස්සු සැපසේ ජීවත් වෙනවා. ඒකට ඊර්ෂ්‍යා කරලා ඒ රට පැහැර ගන්න යුද්ධයක් කරන්න සූදානම් වුණා. ඒ රටවල් දෙක අතරේ තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාවේ ඉන්නවා දිවස් ඇති තාපස කෙනෙක්. දෙරටේ නැත්තු ඇවිල්ලා මේ තාපසතුමාණන්ගෙන් උපදෙස් ලබනවා. විරුද්ධ රජුරෝ වේලාසනින් ඇවිල්ලා තාපසයන් වහන්සේට වැඳලා බුද්ධ සාක්කාර කරලා කිව්වා ස්වාමීනි අපි මේ ළඟ තියෙන රාජ්‍ය අල්ලා ගන්න රට යුද්ධ කරන්න යනවා අපේ කාටද ජය පරාජය? තාපසයන් වහන්සේ ද්වේෂයෙන් බලා කිව්වා තමුන් වහන්සේලා ජය ලැබෙනවා. ඉතින් එතුමා බොහොම සනසිල්ලටපත් වුණා නම් මං ජයග්‍රහණය ලැබුවමනේ කියලා. ඒ තාපසයන් වහන්සේ කියපු දෙයක් වරදින්නේ ඊළඟ දවසේ බෝධිසත්ව රාජ්‍යරෝ ගියා. බෝධිසත්ව රාජ්‍යරෝ ගිහිල්ලා අර වගේ වැඳලා ඇව ස්වාමීනි මේ සමීප රාජ්‍යයෙන් අපට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා සටනක් කරන්න දැන් ආවල් දවසේ රසන සටන් රසම් පටන් ගන්නවා අත දෙපාර්ශයෙන් කාටද ජය පරාජය දැන් තාපසයන් වහන්සේගේ කල් ඇතුව දැනගෙන තිබුණනේ ඍජුවම කිව්වා තමුන් වහන්සේට පරාජය ලැබෙනවා දැන් බෝධිසත්වයන් වහන්සේනේ මේ අහන්නේ බෝධිසත්වයන් වහන්සේක පාට පරාජය පිළිගන්න කැමති නැහැ උන්වහන්සේට තියෙනවා විශේෂ වැටහීමක් ඒ කියන්නේ ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ අවස්ථා තුනක් තියෙනවා. ඔය තුනම බෝසතාණන් වහන්සේලා තියෙනවා. ආය කෞසල්‍ය කියන්නේ යම්කිසි දියුණුවක් යම්කිසි අභිවෘද්ධියක් යම්කිසි අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන හැටි දැන ගැනීම ආය කෞසල්‍ය. අපාය කෞසල්‍ය කියන්නේ යම් දෙයක් පිරිනවනවා නම් විපත්‍යයට යනවා නම් වර්ධිනවා නම් ඒ බව දන්නා නුවණ අපාය කෞසල්‍යය. උපාය කෞසල්‍ය කියන්නේ වරදින්නේ නැතුව, පරදින්නේ නැතුව, අභහාට යන්නේ නැතුව යම් කිසි දෙයකින් හදිසියෙන් තීරණය අරගෙන දිනුව සලසා ගැනීමේ නුවණට කියනවා උපාය කෞසල්‍ය. මේ තුනම තියෙනවා බෝසතුන් වහන්සේට. දැන් මේ තාපසයන් වහන්සේ කියන්නේ අපාය කෞසල්‍ය සමුන්නාසයට පිළිහිමක් වෙනවා කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ දන්නවා දැන් දිවස් ඇති තාපසයා කිව්වම වර්ධින්නේ නැහනේ. බොරුවක් වෙන්නේ නැහැ බොරු කියන්නේ නමුත් බෝසතුන් වහන්සේ හිතනවා හොඳයි මම පරදින්න ඉන්නේ කෙනානේ මම පරදින හේතු අහන්න ඕනේ අන්න අපාය කෞසල්ලි දැන් අවදි කරගත්තා පරදින හේතු අහගන්න ඕනේ ඊළඟ තුන්වත් හිතෙනවා ඊළඟ මං ජය ගන්න හේතු හොයාගන්නට ඕනේ අන්න ආය කෞසල්ලි එයින් පරදින හේතු වලක් කළා ජය ගන්න හේතු අවදි කරගෙන උන්වහන්සේ ශනික වේතුවා මේකයි මගේ ජයග්‍රහණයේ ඉලක්කය කියලා උන්වහන්සේ තෝරගත්තා. අන්න උපාය කෞසල්‍ය. දැන් ඉතින් මේ තාපසයන් වහන්සේගෙන් අහනවා බෝසතුන් වහන්සේ තාපසයන් වහන්සේ අනිත් සජ්ජිරෝ ජයගන්නේ මම පරදෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද කියලා. ඒකට කිව්වා තමුන්නාසලා දෙපිරිසේ උග්‍ර සටනක් යන වෙලාවක් එළඹෙනවා. එනා මේ දෙරට අධිග්‍රහිත ආරක්ෂක දේවතාවෝ දෙන්න අහසේ වෘෂභ රාජයන් හැටියට පොරෑන ගන්නවා. පරදින්නේ තමුන්නාසිකේ පැත්තේ වෘෂභ රාජා කළු පාටයි. දිනන්දින්න රාජ්‍යරුවන්ගේ පැත්තේ දේවතාවා සුදු පාට වෘෂභේ. එයා බලගතුයි. ඒ බලගතු සුදු පාට වෘෂභයා කළු පාට වෘෂභයාට ඇනලා බිම දානවා. අන්න එතකොට තමුන්නාසිකේ පිරිසේ පරාජයටපත් වෙනවා කිව්වා. අන්න දැන් තෝඩගත්ත අපාය කෞසල්‍ය. පිරිහෙන හැටි හොයාගත්තා. ඊළඟට ආය කෞශල්‍ය කියන්නේ දැන් දියුණු වෙන ඇති උන්වහන්සේ හිතෙනවා. හොඳයි ඊළඟට ආවා ඒ අහසේ ඇන ගන්න පොර ඇන ගන්න වෘෂභ රාජයන් ඇතුලේ දේවතාවෝ දෙන්නත් තේන්නේ කාටද කියලා. ඒවා දෙරටේ රජුරුවන් දෙන්නටයි දෙපිරිසේ සේනාධිපති දෙන්නටයි තේරෙනවා. අන්න දැන් බෝසතුන් වහන්සේ උපාය කෞශල් ඊළඟට අවදි කරගත්තා. අසුසනක් ඇඟිලි දෙක දෙක කරලා ඇඟිලි දෙක එකට එක තද කරලා අසුසනක් ගාලා කිව්වා. තාපසයන් වහන්සේ මම ජය ගන්නවා කිව්වා. අන්න උපාය කවසල් හිතෙන් තෝරගත්තා. මේක බොහොම වැදගත් පාඩමක් අපි ඒකට. හැම දෙයකම පිරිහීමේ හේතුවක් තියෙනවා, දියුණුවේ හේතුවක් තියෙනවා. පිරිහීමේ හේතුව වළක්වාගෙන දියුණුවේ හේතුව අවදි කර ගැනීම තමයි උපාය කවසල්ලි. මේක බොහොම අවශ්‍ය දෙයක් තමයි රැකියාවක් කරපත් වෛද්‍ය සේවය කරතත් අධ්‍යාපන කටයුතුදී සිටියත් පැවිදි වුණා සිය දැක්කත් හැමෝටම මේ විදිහේ කරුණු තුන අවශ්‍යයි. ආය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු තෝරගන්නවා. පිරිහෙන්නේ නැති වෙන්නේ. උපා ආය ඒ වගේම ආය කෞසල්‍ය කියන්නේ දියුණුවේ හේතු හොයාගන්නවා. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු හොයාගන්නවා. එයින් පිරිහීමේ හේතු වහලා දාලා යටපත් කරලා දියුණු වෙන හේතු අවදි කර ගැනීමේ නුවණ උපාය කෞසල්‍යය. දැන් ඉතින් ඔන්න නියමිත දාසට යුද්ධ පටන් ගත්තා. යුද්ධ පටන් ගන්නකොටම ඔබ බෝධිසත්වයන් වහන්සේගේ සෙන්පතිතුමාට කිව්වා අපේ පිරිස අපේ මේ සේනාව පසුබට වෙන අවස්ථාවකදී අහස බලා මට කියන්න ඕනේ කිව්වා. දැන් ඔන්න දහසක් උග්‍ර සටනක් යනවා. මූණිය මූණ දැන් ජය පරාජය ළඟයි. ඔය නැගට බෝසතුන් වහන්සේගේ පිරිසෙන් පස්සෙන් පස්සේ තියෙනවා. දැන් දුබල වේගට එනවා. එතකොට මේ සෙන්පති අහස බැලුවාම සුදු පාට වෘෂභයකුයි කළු පාට වෘෂභයකුයි පොර ඇන ගන්නවා අහසේ. කළු පාට එක්කෙනා දැන් දුබල වෙලා වැටෙන්න යනවා. රජුරණිකව දේවයන් වහන්සේ මෙන්න අහසේ අර දෙන්න පේනවා පේනවා කියලා. බෝධිසත්ව රජුරෝ මිදුලට දැස්සා දහසක් බණ ඇති දුන්නක් අරගෙන දීමන්ත තුඩ තියෙන ඊතලයකින් සුදු පාට වෘෂභ රාජයාට ඊතලෙ විද්දා. විද්දාමියේ දෙන්නම අතුරු දාන් වුණා. අතුරු දාන් වුණාට පස්සේ තමන්ගේ පිරිස උද්‍යෝගීමත් කරලා උනන්දු කරලා සටන මෙහෙයවුවා. විරුද්ධ පාර්ශ්වක පිරිස බිඳ වැටුණා. තමන් වාසගේ පිරිස ජයගත්තා. දැන් එතකොට උපාය කෞශල්‍යෙන් ජයගත්ත හැටි මෙන්න මේවා අපිට දැන් වැදගත් වෙනවා. විභාගෙට ලියන්න ගියත් අපිට මේක අවශ්‍ය වෙනවා. මෙහෙම ලිව්වොත් වරදිනවා, මෙහෙම ලිව්වොත් හරියනවා කියලා තේරුම් අරගෙන හරියන්නේ ඇතුළු කරනවා. ඒ වගේ තමයි හැම දෙයකදීම. ඉතින් මේ වාගේ බෝසතුන් වහන්සේයි මේ බෝධිසත්ව චරිත වලින් අපට බොහෝම දේවල් ජීවිතයට එකක් දෙකක් නෙවෙයි දහස් ගණන් දේවල් අපිට ගන්න තියෙනවා රංගුවන් වාගේ උපදේශ. මේවා අපට අවශ්‍යයි මෙලව දිනුවට පරලෝ සුගතියේ සාන්ත නිවනට. ඉතින් අදත් මේ සිද්දෙතනේ උපාය කෞසල්‍ය ඥානය මෙහෙවීමයි. ඒ කියන්නේ පින්වත් සෙන්පති පක්ෂයේදම ආත්මයාගේ වාස අවුරුදු 75 අයියට සම්පූර්ණ. දැන් මේ 76 දවස තමයි ගත කරන්නේ. එතකොට මේ වෙලාවේදී ආගමනුකූලව කටයුතු කිරීම නිරෝගී සුවයට දීර්ඝාසයට අත්‍යවශ්‍ය හේතුවක්. අන්න ආයක අවසල්ලි තෝරාගත්තා. එවාගේ මේ වෙලාවේ නිකමට අත්හැරලා දාලා හිටියනම් ඔය වෙන දෙයක් වෙච්චා කියලා අත්හැරලා හිටියනම් අන්න කිරීමට හේතුවක්. දෙහෙත් නොකරී හිටියානම් නොසලකා හිටියානම් ගණන් නොගෙන හිටියානම් ඒක දෙපැත්තේම ගුණ ධර්මයන්ගේ පවා පරිහිමට හේතුවක්. ඒක තේරුම් අරගෙනම නිස්සද්දුනේ නැහැ. මේ වාගේ කුසල ක්‍රියාවක් කරන්න උනන්දු වුණා. අන්න අපායක අවසන්ලේ තෝරාගෙන ආයක අවසන්ලේ තෝරාගෙන ඊළඟ ධම්මේ උපායක අවසන්ලේ සම්පූර්ණ කළා. ස්වාමීන් වහන්සේලා ලද ප්‍රමණයෙන් පිළි අරගෙන බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පින්කම සංවිධානය කළා. එයින් මේ උපායක අවසල ඥානය නිසා දැන් ඉතින් වැඩගත් පින්කමක් ආශිර්වාද පින්කමක් සම්පූර්ණ වුණා. මේ ඥානසංස අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. අර ඉස්තර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙක කොසෝ රජුණන් හිටියා බොහොම යුද්ධෙට පළපුරුදු ඇතින්නම්. බද්දේරක කියලා. මේ ඇතින්න වයස්ගත වුණා. ඒ නිසා නිදන් නිදන් ලැබෙන්නේ ඇරියා. නිදන් ලැබෙන්නේ ඇරීම නිසා මේ ඇතින දවසක් වතුර බොන්න පොකුණකට බැලලා පොකුණේ එරුණා. දැන් ගොඩේ එන්න බෑ. ගොඩේ එන්න බැරුව දැන් ධනක් පමණ මඩේ එරිලා මේ ඇතිනට පයක් උස්සා ගන්න බැරුව දැන් ඉතින් බොහොම හිතේ කලබලෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ උපදේශයක් දුන්න ඔය ඇතින්නේ ගොඩ ගන්න කම දාලා පුළුවන් කමක් නැහැ. ඇදලා ගන්න බෑ. පළු අරෝචයක් වගේ බරයිනේ අනික එරිලා නින්නේ. ඒ නිසා මේ ඇතින් ගොඩ ගන්න තියෙන එකම උපාය නම් මේ වීරතරයේ දෙපැත්තේ යුද සේනාවක් සන්නද්ධ කරලා යුද බෙර ගස්සන්නයි කිව්වා. යුද බෙර ගස්සනකොට මේ ඇතිනට ආපු වේගෙ කොච්චරද කිම්මත ගොඩාවන්නේ. ඒ වගේ අපේ පස්වෙනි මහත්මයාට මේ වගේ පින්කම් කරනකොට දැන් මේ එරි ඉන්න දුර්වලතාවයෙන් ගොඩ වෙලා සිංහ රාජයෙක් වාගේ එන්න පුළුවන්. අපි ආරාධනා කරන්නේ එහෙමයි. රෝගාබාධ අභිභවාගෙන නිරෝගී කයක් ඇතුව අර සිංහ වේසෙන් තමන්ගේ කය ඔසවාගෙන හැම ඉරියව්වකම බොහොම කර්මන්නේව බුද්ධ වන්දනා කරනවා, සීල් සමාදන් වෙනවා, පිරිසජ්ජායනා කරනවා, දරුවන්ට උපදෙස් දෙනවා ඒ වගේම ගෙදර දොරවැය ටිකක් බලන ඉලිමානිය විදිනවා යව්වත් අපේනවා මේ හැම දෙයක්ම කරනකොට භෝග සතුරා සීසීකඩ දුවනවා පරසක් වල යනවා Taman නිරෝගී ජීවිතයකටපත් වෙනවා මේ වගේ අයියක් තමයි මේ පින්කම් වලින් ලැබෙන්නේ මේවාට කියනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව උපාය කෞසල්‍ය ඒ වාගේ ශක්තියක් ඇති කරගන්න පුළුවනි මේ අප්‍රමාදව කරන කුසලයන්ගේ ශක්තිය. ඉතින් අපට උනත් දැන් මේ මේක ප්‍රථමයෙන් මේ සුනාමියක වෙච්ච ඇති අපි කතා කළා. ඒ වෙලාව සිහි වෙන කොටත් තව හිතේ ශක්තිමත් වෙනවා. ඒ මොකද අපි හැසිරෙන ධර්මයේ තුලින් අපි ජයග්‍රහණය ලබන ඇති. ඒක නිසා සෙන්පතිතුමා පස්විද මහත්මයා බොහෝම උසස් යාපත් ජීවිතයක් ගත කළ කෙනෙක්. අපි දන්නවා අර පුනරුත්ථාපන කාලයේ ළමයි තියාගෙන එයාත්න් රැක බලාගෙන එයාත්ෝ ගොඩගත් හැටි. මේ වගේ කී දහාවක් දෙනාට උදව් උපකාර වුණාද? ඒ වගේම තමන් රාජකාරී කරන කාලේ බොහොම නීත්‍යානුකූලව අවංකව සේවය කළා රටට යම් කිසි ආරක්ෂාවක් සැලසුවා ඒ කාලේ. තමන්ගේ දරුවනොත් මේ විදිහ ආරක්ෂක අංශවලටම යොමු කරලා රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරනවා. මට මතකයි මේ පින්වත් පක්ෂයේ මෑණියෝ මට සමහර දවස්වල ලියලා එවනවා ස්වාමීනි අපට ඕන රටක ගන්න. අපි මේ දරුවන්ට අපේ ශක්තිය දීලා තියෙන රටේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්න. ඇත්ත වශයෙන්ම දැන් මේ මව්පියන් දෙපළගේ ආශිර්වාද ඇතුව දරුවන්ගෙන් සිද්ධ වෙනවා. ඒක සිහි කර කර හිතේ ධෛර්යය ඇති කරගන්න පුළුවනේ මම මේ වාගේ යහපත් දරුවන් ඇදුවා මේ වාගේ යහපත් නියමිත බෞද්ධ ජීවිතයක් ගත කළා මේ වාගේ මගේ පුණ්‍යාත්මීය ජීවිතය අවුරුදු 75ක් නිවැරදි ජීවිතයක් හැටියට අනවද්ද ජීවිතයක් හැටියට පවත්වගෙන ආවා ඒ ශක්තිය මම ගොඩ එන්නට ඕනේ කියලා හිතේ හයි ඇති කර ගැනීමෙන් සමාජ විශාල ධෛර්යයක් උපදවා ගන්න පුළුවන් එතුමනක් නෙමෙයි මේ මාගේ පින්කම් කිරීමේදී ඇති කරගන්න කුසල ශක්තිය ආනුභාවය අදට නෙමෙයි නිවන දක්වාම භවයක් පාසා නිරෝගී ජීවිත ලබන්නට කාය ශක්තිය ඥාන ශක්තිය ඇති ජීවිත ලබනද දුටුගමන රාජ්‍යරවන්න වාගේ ඇතුන් 10 දෙනෙකුට බලන් කාය ශක්තිය ලබනද මේ වාගේ පින්කම් හේතු වෙනවා ඒවා පිහිට කරන නිකන් නෙමෙයි රාජ්‍ය සම්ප්‍රාප්තින් දෙන්නේ නෙමෙයි තමන්ගේ సంతානෙහි ධර්ම සම්භාර ගොඩනගාගෙන බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන භවයෙන් භවයට සසර කෙටි කරගෙන අමාමා නිවනට යන ගමන කුයි මේ සෝදානම් කරගෙන යන්නේ. එනිසා අපි සැනසෙන්නට ඕනේ විශේෂයෙන් සෙන් ප්‍රතිපක්ෂ වේද මෙතුමා සැනසෙන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ දෙසු අප්‍රමාද ප්‍රතිපදාපට ඒකාන්තයෙන්ම අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා ඒ ප්‍රතිපදාවේ පියවරක් ගන්න අනුගමනය කිරීමට අපට ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගන්න අතරත අද අපි මේ අවස්ථාව බොහෝම සතුටින් මේ සම්බන්ධ කර දුන්න සතුගේ 20 වෙනිදා අපි ගල්දුවේ සිට මහරය 12ට පමණ කොළඹ ආවේ ඒ නුගතේ වාහනේ අපට සපයලා දීලා තිබුණේ මේ පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නවා දුලීප් විජේසේකර මේ මහත්මයාගේ වාහනය. ඒ ගෙදරින් මට ආරාධනයක් කරන අනේ ස්වාමීන් අපට 22 වෙනි දාන දී ගන්න ඕනේ කියලා. මං කිව්වා 22 වෙනිදා මේ වගේ ඉතාම වැදගත් පින්කමක් හොදාගෙන තියෙනවා. ඔය අත්න්න වෙන අවස්ථාවක් අපි ලබා ගනිමු. දැන් නම් මේ වෙලාවේ ඇටියෙත අපේ හිතයිසේ කල්යාණ මිත්‍ර කෙනෙක් මේ සෙන්පති පස්සේ මහත්මයා බොහෝ කාලයක් අපි සුවදව යමෝපියන් වාගේ ආශ්‍රය කළ දෙන්නේ එතුමාගේ හිත වැඩගත් දිනයක අප මේ පින්කමක් කරන්න සූදානම් කරගෙන තියෙනවා කියලා ඇත්තන්නේ කිව්ව ඇත්තොත් බොහොම සන්තෝෂ වුණා. ඊ ආරාධනා කරන්න මේ සීල භාවනා පන්තියට. ඒ වාගේ පින්කම් පවා අවස්ථානුකූලව කරදාලා මේ මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ පින්කමට අපි සහභාගී ලැබීමම වැඩගත් සන්තෝෂයට සනසිල්ලට හේතුවක් කියලා අපි සලකනවා. නිසා ඒ වෙනුවෙන් දැන් මේ පින්කම සංවිධානය කරගත්තා ගාන්‍ය අපේ දොස්තර අපේ නානායකාර මහත්මයාත් ඒ නෝනා මහත්මයාත් නිවාඩු අරගෙන මේ පින්කමද පූර්ණ සහාය අනුග්‍රහය දැම්ම දුන්නා. එවාගේ පින්වත් නිමල් කාර්යරත්න මල් සලකන්නේ අපේ නැගෙන කෙනෙක්මයි කියලා තරම් අපට කරුණාවන්තයි. එතුමියක් තමගේ රාජකාරීත්වයේදී මේ ඇවිල්ලා සහභාගී වෙනවා. ඔය වාගේ කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගයෙන් යුතුව මේ පින්කම ඉතාම හොඳින් අද සිද්ධ වුණා. කිසියම් අඩුපාඩුවක් උනේ නැහැ. අපිට බොහොම වෙහෙස ඇති කියලා සමහර අයත් කියනවා මට නම් ඒ වෙහෙස දැනුනේත් නෑ. ඒ දැනුනේ නැත්තේ හිතේ සන්තෝෂය නිසා. එසා මා ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්නතුරු මේ වාගේ සිල්වත්, ගුණවත්, ධනවත් දෙමෝපියන් වැනි කල්යාණ මිත්‍රයන් දැකීමෙන් ඇසුරු කරමින් අපට නිවන් මඟ යා ගන්නට ඉදිරියේ වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එනිසා දැන් මෙතකින් මේ රසපත් කරගන්නා ලද දානමය සීලමය භාවනාමය කුසලය අද අපි මේ ආත්පසින්ම සැනසීමක් ඉඳෙන බුදු සසුන නොනැසී නොපිරී අඳුරු නොවි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාදීප දෙරණ තෙලෙහි නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා නිදුක්ඛ නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්නේ කුසල සම්භාරයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවාගේ පින්වත් පක්ෂීර මහත්මයාගේ තෙම මැතිණියගේ මෞපිය සතර දිනා වහන්සේට සහ දෙපාර්ශ්වයේම යම්තාක් මේ පල්වගේ ඥාතීන් ඇතොත් ඒ සෑම දිනකටම එවාගේම දොස්තර අබේනානාකාර මහත්මයාගේ පවුලේ යම් කෙනෙක් මේ පල්වගේ ඇතොත් ඒ සෑම දිනකටත් වාගේම නිමල් කාර්යරත්නම මේ දොස්තර මහත්මියගේ අභාවප්‍රාප්ත පියාණන් වහන්සේට තවත් මේ පරිලෝකීය ඥාතීන් වෙතුත් ඒ සමතක් අනිකොත් මේ මවුරු දෙපළකා තව සහභාගී වෙන හැම දෙනාගේ මේ ජීසිනු ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයත් වේවා මෙපින් බෙලෙන් ඒ සෑම දෙනාම භවයක් පාසා සුගති සම්පත් නින්දනේ කොට සතර දුකින් අත මිදී සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා ආශා කරුණාවෙන් පින් පමුණු ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද නීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද මේ නිවසේද්යෙන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද සීලම දිව රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජ මණ්ඩලයේ මේ කුසලයේ අනුමෝදන් වෙත්වා දිව්‍යමය බ්‍රහ්මයමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා ගේටයට බෞද්ධ ජනතාවටත් මේ නිවසටත් මේ භූමියට ත්‍රිවිධ හමුදාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් කාර්යපාලන තන්ත්‍රයෙන් යුක්ත සෑම දිනකටම සිදු වෛද්‍ය මණ්ඩලවලට දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පමුණු වූ එසේම හිතවත් නැදත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙම මාළඹේ ප්‍රදේශයේ පටන් අවත ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා පෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෝ තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් සෙන්පති පක්ෂවීර මෙතුමාණන්ටත් එම තිලකා පක්ෂවීර මෑණියන්ටත් එවාගේම ජ්‍යෙෂ්ඨ පුත්‍ර සෙන්පති ජගත් මහත්මාණන්ටත් එවාගෙම දෙවෙනි පුතුණුවන් වන සුරේෂ් මහත්මාණන්ටත් එවාගෙම දොස්තර නිශාන්ති සහෝදරියතුමියටත් මේ සහභාගී වෙන නිමල්කා ආරණත්න දොස්තර මහත්මියටත් මේ සහභාගී වෙන සෙසුම් අවුරුන්ටත් මේ කුඩා දරුවන්ටත් හැමදෙනාටම අසනීපතං අපලෝකද්දර වතුරු අන්තරය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම හිරුදුතු අඳුරසේ විහෙත විද්වාන්සනේ වේවා ගමන තබන පියවරක් ගානේ කට්නාත්‍රේ සතු සූවිසිමා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කදසොර සතුරු ගිනි ජල වශයෙන් අවියාවෝදාද විපත්ති හිරුදුට වඳුරුසේ දුරු වේවා. ගුණනුවණින් ධන දාන්නේ යසේසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සූභම වේරණ සතර සංග්‍රහ වස්තු දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදාක්මෙන් දිනු වේවා කාය චිත්ත පීඩාදියක් නොමවි කායික මානසික සැනසෙල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් වගේම ධර්මාඥාණයෙන් භාවනාඥාණයෙන්ද දියුණුවෙන් දියුණුවටපත් වේවා සිතුම නිරුවණකින් කල්ප රෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා පිරි ඉතිරි සසරේට මේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් හතරක් නෑර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් පිළිතෙම නිරෝගී සුවයේ දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මාර්ගය ආ ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා භවයක් පාසා බක්කුල මහරහතන් වහන්සේට මෙන්ද අනදමා හිමිපාණන් වහන්සේට මෙන්ද අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙන්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මෙන්ද විසාකා මහා උපාසිකා මාතාට මෙන්ද යාර මහදේවී මෞතුමියට මෙන්ද දුටුගැමුණු මහරජුරවන්ට මෙන්ද නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් ඇතිව පාරමී පුරා ගන්නට ಜಾති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත අජරාමර ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සෑම කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු